Chess. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ගුවන් සැකසඳ අදත් සිටිජ සංතාගාරයට අපි එකතු වෙලා වාඩි වෙලා ඉන්නවා. අදත් සංතාගාරයේ මා සමග වාඩිලා ඉන්නවා මගේ ඊටාම හිතාදර මිතුරෙක්. ගිය වාරේ ඔහු සමග අත් වශයෙන්ම මම කතා කළේ ක්‍රිෂ්ණ නැත්නම් විෂ්ණු වාසු. ක්‍රිෂ්ණ අපි ගිහපාර කතා කරන ටිකක් මතකයි. අපි එතනින් එහාට පොඩ්ඩක් යන්න ඕනේ කියලා අපිට කතා බහ කොහෙත්ම ඉවර කරගන්න පුළුවන් කතා බහකුත් නෑ මේක. නමුත් අදත් මම කැමති ලාල් හෑගොඩගේ අර පුංචි අලුත් කවි පොතෙන් කවියකින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. ලාල් මෙහෙමයි ලියලා තියෙන්නේ. එහි උද්දෘතයක් තියෙනවා. රයිපලයට තවත් පතුරමක් ඔබමි. මාස පෝය දිනක සඳ මත සිට පොළොව දෙස කැක්කුම් ඇසකින් බලමි. පෙම් කවක් ලිවිය යුතුය උන් සැමට. ඌරකයන්ද සරණ බිම පෙම් පතක් යවුණු පළ වෙද. කැක්කුම් දෙන ලයට රයිපලේ බර නොවේ. කොලයක් පෑනක් තබා සඳෙන් බැසෙමි. මල් පිපෙන බිමකට වෘක පාසතහන් කුමකට කුමක් කලේද ඔබ දෙවියන් ලෝ සාවුන් මැවුවේ බුර්කෙන් සමගින් වසන්නට නොවේද ලෝ සුන්දරත්නය එම නොවේද රයිෆලයට තවත් පතුරමක් ඔබමින් නෙල්ලා මේක ටික සාහසික කවියක් නාලා රීම සෞම්‍ය පුද්ගලයෙක් නමුත් රාට එපා වෙලා ජීවිතේ සම්බෙන් බැහැගෙන එනකොට මේ එන්නේ පෙම්පතක් ලියන්න උත්සාහ හිතනවා මේ මිලෝ වාසින්ට හැබැයි බැහැගෙන එන මොකද වුරකින්ද සරණ බිම ඔය පෙම්පත් ලියලා වැඩක් වෙද කියලා හිතාගෙන ඉන්නේ රයිෆල් එක තුස්සගෙන ඉන්නේ. අහපුවම ලාල්ගෙන් අහනවා මේ පිස්සු කරන්න එපා දෙවියන් වහන්සේ ඔහොම තමයි ලෝකෙම අවල තියෙන්නේ. ඈ සාවුන් ඉන්නවනේ බුර්ක තින්න එපා කියලා. තවත් පතුරුවක් රයිෆල්ට නේ අර මේ ප්‍රශ්නෙට කියන එකට මේ ප්‍රශ්නේ බාර ගන්න කැමති නැහැ. අපි බුර්ක වෙන්න එක ජීවත් වෙන්න කැමති නැහැ කියන එක තමයි ලාල් කියන්නේ. අපි ගිය වාරේ සාකච්ඡා හුඟක් පුංචි කාලේ ගැන. හැබැයි අපි ගුරුකයෝ ගැනත් වගේ ටිකක් කතා බහකුත් තිබුණා. වටපිටාවක්. ක්‍රිෂ්ණ අපට අද එතනින් එහාට යන්න පුළුවන් මේ ලාල්ගේ කවියත් ටිකක් ධාරණාවට ගෙන මේගොල්ලෝත් කොහොමද අතනම අපි ඉන්නේ මොකද කරන්නේ අපි සනීප වෙන්නේ කොහොමද? පතරමක් රයිපලට ඔබනොද නැත්නම් රයිපලේ දාලා වෙනවා කර ක්‍රමයක් අපිට හොයාගන්න පුළුවන් වේද මගේ අත්දැකීම නම් මං දේශමානී වැඩසටහනේදී ප්‍රකාශ කළා මම ශක්තියින් පිළිබඳව විශ්වාසය තිබුණා මං ගස් බදා ගැනීම නිසා මගේට ගස්වල ශක්තිය ලැබුණා. එතකොට මම හැම වෙලෙම විශ්වය විශ්වාස කරපු කෙනෙක්. මට අවුරුදු 18 පිරිච්ච ගමන් પાස්පෝර්ට් එකක් හදාගෙන මම මේ ඉන්දියාවට යනවා. ඒ ගමනේදී මේ මම ගියේ ගුවන් විදුලි කලාව ප්‍රගුණ කරන්නට බ්‍රෝඩ්කාස්ට් ජර්නලිසම් කියන එක ඉගෙන ගන්න බැංගලෝරයට ගියේ මම ඒ යනකොට මම ඇත්තටම මේ අධ්‍යාපනය නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මට නැති වෙච්ච ලෝකය මම ඉන්දියාවේදී සොයා ගන්නවා කියන බලාපොරොත්තුව තමයි මට තිබුණේ. ඉතින් ඉස්සෙල්ලාම අර ශක් විශ්ව ශක්තියන එකතු වෙච්ච නිසාද කොහෙද මන්ට ඉතාම සුන්දර පේක් එහිදී හම්බුණා. ඔහු තමයි ටීටී වාසු. ඔහු තමයි සංගීත ඇකඩමියේ සභාපති. ඔහු තමයි මාව හදාගත්තේ දැන් සිට. ඔහුගේ නමින් ඔහු තමයි මට විෂ්ණු වාසු කියන නම දෙන්නේ. ඉතින් වාසනාවට කොතරම් මූර්ඛයින් සිටියත් <laughs> බෝධිසත්වයින් වැනි මිනිස්සු <laughs> අපිට මුණ ගැහුණාම <laughs> ජීවිතයේ ඉබේම හැඩ ගැහෙනවා. ඒක හරි වැදගත් නිරීක්ෂණයක් සහ අත්දැකීමක් දෙකම. ඔය බෝධිසත්ව චර්යා මිනිස්සු සහ ඒ මිනිස්සු ඉන්නවා කියන එක දැන් ඕකේ මම හිතන මට ඕක හරි වැදගත් විශ්ව ඔය මුළු තේමාවම. ඒකට කොන දේශපාලනික තේමාවකුත් කියන්න පුළුවන් එක තේක අර්ථයකින් දැන් අපේ ව්‍යවහාරික බුද්ධාගම මේ බුද්ධාගම ගැන ඇත්තටම මම කියන්නේ ඕනනම් කියන්න පුළුවන් ශාස්ත්‍රඥෙක් විදිහට කියන්නේ මේක නුවර යුගයේ සිට ගොඩනැගිච්ච නැවත ගොඩනැගිච්ච ආගමික සම්ප්‍රදායක් තමයි මේ තියෙන්නේ ඉතින් අපි දෙන්නට වාද කරන්න දැන්නේ සෑම ආධ්‍යාත්මික සම්ප්‍රදායක් මුලට යනකොට ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. බුදුන් වහන්සේ ජීව ගත කරපු ජීවිතයත් උන්වහන්සේ සොයා පාදගත් දේත් මිනිසුන්ට කියලා දෙන්න උත්සාහ කරපු දේත් ඒ ධර්ම අරගෙන සම ඉතිහාසය හරහා එනකොට මේක නොවගොත් විකරණයන්ට භාජනලා මේ මිනිස්සු මේ ප්‍රමාණයට මේක කපාගෙන කොටාගෙන හදාගෙන එනවා ඊට පස්සේ අර සමාජයේ තියෙන ගැඹුරු ව්‍යුහ නැත්තම් පිටු කුල ભેදය ලිංග ભેදය ලෝකෙත් ભેද විශ්ින් මේක නැවත අර්ථකථනය කරන්න පටන් ගන්නවා තමන්ගේ ආගමක් හදනකොට. කියන්නේ මේක උඩ යටිකරුව වෙන්න පුළුවන්. ওই මම මේ කිව්වේ අපේ බෝධිසත්ව සම්ප්‍රදාය කියලා එකක් ඇත්ත වශයෙන් තිබුණා. තිබුණේ අභයගිරියට අභිවිකරි සමීපව. ඒතර මහ විහාරය තමයි සම්ප්‍රදායිකව තෙරවාදයේ ගినాපු ඒක ආරම්භයේදී මේ දුහාමුදුරනේ පේනන විදිහට ටිකක් යම් කිසි නිරෝගී දහම් මාර්ගයක් ලංකාවට ආවා. හැබැයි ඒක වෙන පළවෙන පරිසරය තියෙනවනේ. ඒ පරිසරය තමයි ඉතාම වැදගත්. ඊට සමාන්තරව පස්වෙනි සතවර්ෂයේදී අනෙක් මාර්ගයක් තමයි. ඒතකොට මාර්ග දෙක මුලදී එකට තිබුණේ මොකද ඒක කඩන්න ලංකාවත් තිබුණේ බෝසත් මාර්ගයේ යට තියෙන්නේ මේ ඔක්කොම කරන්නේ අනිත් මිනිස්සුන්ට කියන අදහසනේ. සියලු දේ. ඒ කියන්නේ බුදුර බුදු වෙන්නේ තවන්ට නෙවෙයි. දුරුබුදු වෙන්නේ අනිකුන් අනෙක් අය සඳහා. ජේසුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය ඔක්කොම සියල්ලම ඒකේ තේරුම යට තේරුම මහා විශාල ප්‍රේමයක් මහා විශාල කරුණාවක්. ඒතර මේගොල්ලෝ පුදුමාකාර මිනිස්සු. හැබැයි මේගොල්ලෝ මිනිස්සුනේ. නේද? <laughs> මනුෂ්‍ය බුදුහාම බුදුනාහසම කියන මනුෂ්‍ය වීරය, මනුෂ්‍ය ධෛර්යයේ ගමනක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි මේක. දැන් මිනිසුන්ට පාරේ යන්න පුළුවන්. ඒ යන්න පුළුවන් බව වරින් වර මේ රටේ මිනිසුත් වෙන රටවල මිනිසුත් ඔප්පු කර දෙක බැනුවත් හරිය නොදැනුවත් ඔය පාරේ මොනතරම් ඕ <laughs> දැන් මාට ලැබෙච්ච මම මේ අදටත් විශ්වාස කරන තමයි මේ ලෝකේ ඉන්න මේ ලෝක ධාතුවේම මන්ත්‍රාම් වාසනාවන්ත මනසෙක් <laughs> නැති වෙන්න ඇති කියලා. දැන් හරි රසවත් ඔය කියද්දි අර පුංචි කාලේ හරිම අසීරු ගැටලු සහගත ගමන දැන් කිසි ප්‍රශ්න ඉවරයි නෑ දැන් මට මේ වාසනාව ලැබුණා මීට දශක එකමාරකට විතර පෙර අතිපූජ්‍ය දලයි ලාමා ස්වාමින් වහන්සේ සමග වසර දෙකක් ගත කරන්නට ඒ කාලේ මම ඔවුන්ට උදව් කරා ඔවුන්ගේ මාධ්‍ය ඇසිරවීම පිළිබඳව ඒක යම් කිසි මමත් පාරකට දාගන්න මමත් තව ඇමරිකානුවන් තුන් දෙනෙකුත් ඒවා ඒ කරන අතරේ මම මේ ටිබෙටන් බුදුදහමේ වජ්‍රයාන බුදුදහමේ එන බෝධිසත්ව සංකල්පය කියන එක ගැඹුරින් හදාරන්නට උත්සාහ කළා අවුරුදු දෙකක් වගේ කාලයක ගැඹුරින් හදාරන්න බෑ අඩතරමින් මම මත පිට අත ගාගත්තා එහි ඒක හරිම සුන්දරයි බෝධිසත්ව සංකල්පේ තාම සරලව ඔය ඕනෑම ටිබෙටන් ආච්චම්මා කෙනෙකුගෙන් අහපම කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැමෝම සතා සීපාවා සහ මිනිසුන් අපට එක්තරා ආත්මයක මව් වෙලා තියෙනවා. ඒතර මේ ආත්මේ අපේ වගකීම තමයි අපට මව් මේ සෑම සත්වයින්ම මේ සංසාරයෙන් එකඩ කරන්නේ. ඊටාම සරලයිනේ. මමත් පසු කාලීනව මම අපට අවුරුදු 38 දී හැබැයි ජීවිතේ වටේ ලොකු රවුමක් කරකෙලා කෙලවර වෙනකොට මට ආර්යරත් මහත්තයව හම්බ වෙනවා සරබෝධේ. එතෙන් සිට මම වෙන ගමනක් පටන් අර ගන්නවා. හද්දා පිටිසර ගම් වලට ගිහිල්ලා ළමයිත් එක්කලා මිනිසුන් එක්කලා උදව් පදව් කරගෙන වැඩ කරන එක. එතනදී මේ මම හැම වෙලෙම කල්පනා කරේ ඇයි මට බෝධිසත්වෙක් වෙන්න බැරි කියලා. හැබැයි පසු කාලෙක මම තේරුම්ගත්ත මේ මේක මහ බැරෑරුම් මේ චින්තනයකට මම ඇවිල්ලා ඉන්නේ බැරෑරුම් සිතුවිල්ලකට ඇවිල්ලා ඉන්නේ. මේක හරි වෙන එකට තවදුරටත් අත්දකින්නට නම් අවම වශයෙන් වරින් වරවත් මම මේ ගිහි වස්ත්‍රාභරණ වලින් ගැලවිලා මහානගම් මහානගම් පුරන්න ඕනේ කියලා. නෑ ඔබ එහෙම කරා නේද ක්‍රිෂ්ණ එහෙම වරින් වර පුහුණු පුහුණු කරලා කිව්වා. අවසානයේ හිටියේ ඕස්ට්‍රේලියාවේ වනාරණක ඒ ගත කරපු කාලේ තමයි සුනිල් අයියා ජීවිතේ මා ලැබූ ඒ අත්දැකීම වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඒ කියන්නේ දැන් මට ඒ වෙලාවේ කල්පනා වෙච්ච දේ තමයි දැන් මම මේ ඕස්ට්‍රේලියාවට යන කාලේ වෙනකොට මේ රටේ භික්ෂු සමාජය තුළ විශාල වෙනස්කම් කිහිපයක් ඇති වෙලා අපි බලාපොරොත්තු වෙච්ච භික්ෂුත්වය නෙවෙයි අපි භික්ෂුන් අතරේ එහෙම ව්‍යාකූල සිතුවිලි වලින් මම එහි යනකොට මට මේ සිවුර ඇඳගත්තට පස්සේ පළවෙනිම වතාවට පින්ඩපාතේ වඩිනකොට මට මතක් වෙච්ච දේ තමයි ඒ දායකයෝ බලා බලාගෙන ඉන්නවා අපි එනකල් පෙළ ගැහිලා ධන් බෙදන්න. මට ඇත්තටම මේ කතා කරගන්න බැරුව පපෝ හිර වෙලා මගේ මුළු ශරීරෙම වෙවුලන්න පටන් අරගත්ත මං ඇඬුවා මේ ධන් පිළිගන්න තරම් වටින මිනිහෙක්ද මම කියලා. මට ඕක කියද්දී මම කැමති දිගටම ක්‍රිෂ් අහන්න නමුත් මේ මේක හරිය වැදගත් කතාවක් ඔබ කියන්නේ ඔය මේ නායකව සහ භික්ෂුව අතර තියෙන සම්බන්ධය දැන් දායකව ඇත්තටම ඉතාම ගෞරවයෙන් ඉතාම ආදරෙන් මම දන් පිළිගන්නේ එතකොට භික්ෂුවගේ පැත්තෙන් තියෙන්න ඕන ආකල්ප මොකක්ද කියන එක එකක් තියෙන්න ඕනේ අපි කල්පනා කරේ සම්බන්ධ කොහොමද කියන. මට කනගාටුවට හිතෙන්නේ අපේ රටේ බොහෝ කාලයක් මේ තත්ත්වයේදී භික්ෂුවගේ පැත්තෙන් මේක මම බොහොම පරිස්සමෙන් කියන්නේ ඒකේ යටින් නැහැ කෘතඥතාවය එහෙම තමයි වෙන්න ඕන කියන වගේ අදහසක්. නමුත් මට එක අත්දැකීමක් තියෙනවා. කාලයකට පෙර 2004 2005 මට අවස්ථාවක් ලැබුණා මේ වගේ වටයක් පුදුම වැඩ යකුරන් ගොඩදී තරුණ භික්ෂුන් වහන්සේලා 30 දෙනෙකුට සමග දවස් 30ක් ඉඳිමින් ඒගොල්ලන්ට වැඩමුළුවක් කරන්න. එතකොට මේ වැඩමුළුව අස්තනක වැඩමුළුවක්. මේ වැඩමුළුව කරගෙන යනකොට අත් වශයෙන් භික්ෂුත් එක්කන අපි සාකච්ඡා කරේ. කියන්නේ මේකට ගැඹුරු නෝකත් අභ්‍යාස ඒවා මේවත් එක්ක ගිය එකක්. ටික ටික ටික ටික මේගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පටන් ගත්තා මෙන්න මේ සම්බන්ධය ගැන. මොකද අර දුප්පත් ගම්වාසීන් අර ලෑන්ඩ් මාස්ටර් වල බම්බම් අරගෙන සාඳුකේ මේ සමහර කිලෝමීටර එකමාර දෙක එනවා එවිල පුදුම ආදරෙන් දන් පිළිගන්නවා. ඒගොල්ලන්ට එක තමයි සයි මුලදී සාමාන්‍ය දෙයක් විතර හැබැයි මේ වෙන මුලත් එක්ක මේගොල්ලන්ට ටික ටික ටික ටික කඳුළු ඔබ කියන කඳුළු එන්න පටන් ගන්නවා නේ මේ සුපච්චර ඊට පස්සේ ඒගොල්ලෝ මගෙන් අහුවා මේ සර් අපි මොනවා හරි කරන්න ඕන නේද මං කෝක තමයි ප්‍රශ්නේ අපි මොන හරි කරන්න ඕන මේ කරන වැඩේ තමයි වික්ෂුත්ය කියලා කියන්නේ. ඒතර මේ ඊට පස්සේ ඒගොල්ලෝ හුඟක් කල්පනා කරා මේ මොන හරි අපේ මේ කෘතඥතාවය පළ වෙන්න ඕන. පෙරලා සේවාවක් ලැබෙන්න ඕන. ඒ සේවාව හරිම අවංක කැපවෙච්ච දෙයක් වෙන්න ඕන. කියන තැනට ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා මේ ඊට පස්සේ අත් වශයෙන් වැඩසටහන් දෙකක් ඒගොල්ලෝ දවස් දෙක තුනේ පිළියෙල කරගත්තා. එකක් ඒගොල්ලෝ ගම් වලට ගිහිල්ලා කණ්ඩායම් තුන් හතර දෙනා වශයෙන් මේ මිනිසත් එක්ක වාඩිලා කතාබස් කරන්න පටන් ගත්තා. ඒක 아무තු එකක් බන කීමක් නෙවෙයි. ජීවිතය ගැන කතාබස් කිරීමක්, දන්න දෙයක් බෙදා හදා ගැනීමක්. ඉතින් ඒ වගේ එක පොඩි සදාචාරාත්මක ප්‍රශ්නයක්. මෙතන භික්ෂුත්වයේ ඔය ඔය ඔයක මහායාන සම්ප්‍රදාය ඇතුළේ ගෙන ආ මොකද ඒක බෝසත් සම්ප්‍රදාය තියෙනවා ඒක ඇතුළේ මා විශ්වාස කර දෙයක් තමයි මගේ අත්දැකීමෙන් මම දැනගත දෙයක් තමයි කිසිම දෙයක් නොකරට කමක් නැහැ ඉහළට හිත වඩලා මේ සකල ලෝකවාසීන්ටම මෙත් වැඩිම ප්‍රමාණවත් කියලා. ඒක තමයි වැඩි. ඒ කියන්නේ ඒ දැන් අර කිසි දෙයක් නොකර කිව්වට ඒක ගැඹුරු ධමයක්. ඕක පිටුපස්සේ තියෙන එක අපි අපේ තනිව එන සත්ව වෙන අපි අන්තර් සම්බන්ධයකින් අපි මෙම ජාලයක පුංචි මොහොතක් කොටසක් මේ මොහ මේ මේ එක මේ පුංචි තන පවා කියන පුංගලෙක් පවා එයාගේ තුළ වෙන වෙනස අපි හිතමු චෛතසික වශයෙන් එයාගේ වෙන වෙනස. එයා දිනු වෙනවා කියලා ක්‍රිෂ්ණ කියන දේ. එතකොට දිනු වෙනවත් එක්ක සිදුවෙන දේවල් තියෙනවා. කියන්නේ චෛතසික වශයෙන් එයාගේ සිතේම වෙනස් වෙනවා. එළියට යන අර ශක්තිය සහ තොරතුරු මාරු වෙන්න පටන් ගන්නවා. ඒවක මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී වශයෙන් කියන ගුණවලින් ඒ කන්ටෙන්ට් එකෙන් ඒ අන්තර්ගතයෙන් පිරෙන්න පටන් ගන්නවා ශක්තිය. ඒක දිනු ශක්තිය කෙනෙක්. ඒක ඒක එතන මොකන්ද වෙන්නේ? වෙන්නේ අර මුළු ජාලයටම ඒක බලපෑමක් වෙනවා. ඒක මොනවද නොකර හිටියත් ඒ සිතේ වැඩේ වෙනවා. ඉතින් මේක මේක තමයි කරන්නේ වැඩි කියලා හිතුවේ. දැන් අපි මේ විශ්වීය මිනිසුන් පිළිබඳව දලයි ලාමා ස්වාමීන් වහන්සේ ඒක චුට්ටක් කතා කරන්න හොඳයි කියලා මම හිතේ ප්‍රශ්නේ දලයි ලාමාතුමා එක්ක ගිය කලලේ විශේෂයෙන්ම විශේෂයෙන්ම අත්දකපු දේ තමයි ශක්තිය. දැන් අපි ධර්මශාලාවල ඉන්නකොට දැන් තයලා මහාමුදුරෝ වැඩ ඉන්නකොට ධර්මශාලාවේ ධර්මශාලාවේ ගස්කොළ පවා කතා බහ කරනවා අපිත් එක්කලා. හැබැයි උන්වහන්සේ ධර්මශාලාවෙන් පිටත් වුණාම මුළු ධර්මශාලාවම ඇකිලිච්ච හිස් වෙනවා. වගේ වෙනවා. ඒක හොඳටම දැනෙනවා. ඒ ඇරුණාම උන්වහන්සේගේ තිබිච්ච කරුණා ගුණය මම දන්නේ මේ කරුණා ගුණයේ ප්‍රතිමූර්තිය දලයිලාමා ස්වාමීන් වහන්සේ කියලා මට අත්දැකීම් තියෙන නිසා ප්‍රකාශ කරන්නට පුළුවනි. උන්වහන්සේට මේ කවුද ආගම මොකක්ද ඒවා කිසිම දෙයක් වැඩක් නැහැ. අනික තමයි මේ දලයිලාමා ස්වාමීන් වහන්සේට ආදරේ හිතෙන තැන තමයි දැන් අපි උන්වහන්සේව දකින්නේ බුද්ධත්වයේ කරා යන බෝධිසත්ව චරිතයක් කියලා. නමුත් උන්වහන්සේ අපිව දැක්ක ගමන් කරන්නේ අපිව වැළඳ ගන්නවා එක. දැඩිව වැළඳ ගන්නවා. ඒ දැනෙන උණුසුමේ මෛත්‍රිය, කරුණාව, උන්වහන්සේගේ උපේක්ඛාව ඒ සියලුම දේ කැටි වෙලා තමයි දැනෙන්න පටන් අරගත්තේ. මේක <laughs> රසවත් දෙයක්. දලයි ලාමතුමා ගැන වුණත් කතා කරන එක මේ කරුණු දෙකක් හැමතිස්සම අපේ කේදවාචකත්මත් මතු වෙනවනේ. එකක් තමයි මේ ලංකාවෙන් බැහැරට ගිය තරුණ භික්ෂුන් වහන්සේලා. ඒගොල්ලෝ මෙහෙන් දැද්දී ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා මේ මහායාන ගැන පුදුමාකාර හැඟීම් වගේක්. ඒකේ ඓතිහාසිකව වෙවිලා අර සතුරාගේ හැෙන් බලනවාගේ වැඩක්. එතකොට ඒගොල්ලෝ තත්ත්වාරෝපණය කරන කන්ඩිෂන් වෙනවා බොහොම නරක විදිහට මේ මහායාන ගැන මොකද්ද මේ නියම පිරිසුදු දේ විනාශ කරන්න ආපු රකුසෙක් විදිහට තමයි පේන්නේ එක එක. ඒසාව දලයි ලාමතුමා ගැන කිසිම ඒගොල්ලන් ගැන ඒක අදහසක්වත් නැහැ. නමුත් ඒගොල්ලෝ බහැරට ගිහිල්ලා බැරි වෙලාවත් මෙතුමා දැක්කොත් එකපාරට විශාල කම්පනයක් ඇති වෙනවා අනේ මේ හාමුදුර කෙනෙක් කියන්නේ මෙහෙම කෙනෙක් නේද කියලා. ඒතකොට සම්පූර්ණ අපේ ස්වභාවය අපේ භික්ෂු ස්වභාවය ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මේ මෙහෙමද මේකද මොකද්ද මේ? මොකද අතන අතිශයින්ම ආකර්ෂණීය අතිශයින්ම ප්‍රසන්න මොකද්ද ඔබ කියන ශක්තිය වහන යන කෙනෙක් දා ඉන්නවා. ඒ බව බහැරටගේ භික්ෂුන් වහන්සේලා දෙතුන් දෙනෙක්ම ලියලා තියෙනවා මේ තරුණ භික්ෂුන් වහන්සේලා ඒකේ පළවෙනි ප්‍රශ්නේ. ඊට ප්‍රශ්නේ උන්වහන්සේ ලංකාවට එන්න වීසා ඉල්ලන බොහෝ කාලයක් අපි අපි දෙන්න කල්පනා නැහැ නෑ උන්වහන්සේ මගෙත් එක්කලා පෞද්ගලිකව ප්‍රකාශ කරලා තියෙනවා මේ ලංකාවට එන්න හදන්නේ කාරණා දෙකයි එකක් ශ්‍රී මහ බෝධින් වහන්සේ වන්දනාමාන කරන්න අනෙක දලදා වහන්සේ වන්දනා මගේ ශාස්ත්‍රෝදන් වහන්සේගේ කියලා උන්වහන්සේ කියනවා එපමණමයි උන්වහන්සේට අවශ්‍ය කරලා තියෙන්නේ එක් වතාවක් උන්වහන්සේගේ ඥාති පුත්‍රයා තෙන්සින් තක්ලත් මමත් සර්වෝදය ආරරත්න මහත්තයත් විශාල උත්සාහයක යෙදුණා උන්වහන්සේව ගෙන්වා ගන්නට. නමුත් මේ විදේශ බලපෑම් නිසා උන්වහන්සේට මේ රටට එන එක ඇහැරිලා තියෙන එක හරීම කනගාටුවට කාරණයක්. දැන් උන්වහන්සේට අවුරුදු 80 පැනලා හරීම කනගාටුවයි. අපේ රටට මේ අපේ උදාර විතර ඉහළම කතෝලික හිමිනමකට එන්න පුළුවන් පාප වහන්සේට ලෝකයේ ගෞරවයට පාත්‍රන බෞද්ධ භික්ෂුවකට එන්න පුළුවන් කමක් නැහැ කියලා හිතනකොටම ටිකක් ගැටලුවක් ඇති වෙනවා ලොකු ගැටලුවක්. අපි මේ වෙලාවේ ඒ මේ මානසික ව්‍යාධියෙන් මිදෙන්නත් එක්කලා වෛෂ්ණව ජනතෝ කියන ගීතය තෝරාගත්තේ වෛෂ්ණව ජනතෝ ගීතයේ පැරණි ගීතයක් ඒක විශේෂයෙන්ම ගාන්ධිතුමාගේ නිදහස් රටනේදී භාවිත කළ භජන් ගීතය නරසිංහ මේතා මේ ගීතය ඒක ආනකොට මම හිතන්නේ අපේ සහෘද ජනයාට තවම හරි මතක් වෙන්න ඕනේ. එතකොට පේන්න ඕන අපේ නිර්මාණවල අස්කොන් හොයාගෙන ගියම ලෝකෙ හැමතැනම වැවිදින්න වෙනවා. සරච්චන්ද්‍රගේ ලපනම පස්සට ගියම ওই භජන් එක තමයි වෛෂ්ණව භජන් එක හම් වෙනවා. මේ ඒක නැත්තම් මේක නෑනේ. ඒක තමයි මේ මේ ගීතේ විශේෂ මේ ගීතය ගායනා කරන්නේ රෝනු මජුම්දාර් කියන අතිශය අතිවිශිෂ්ට බටනලා වාදකයා සහ දේවකී පඬිත් දෙපළ අපි ඒක අහලෙමු في तेरे कहिए पेड़ पर आए जाने रे वैष्णव जन तो तेरे कहिए අපි පටන් ගත්තේ ලාල්ගේ අර කවියෙන්. ඒ කවියේ වෘකව සහ වෘකව පිළිබඳ කතා කරේ හැබැයි අපි අන්තිමට බෝධිසත්වයන් ගාවට ඇවිල්ලා නතර වුණේ මම හිතන්නේ මේක ඊටාම ජීවිතයේ දෙයක් මට අපිට ඉඩක් ලැබුණොත් තව තවත් අපි කතා කරමු මම කැමතියි මේ ලෝකයේ සාමූහික විඥානය ලෝක විඥානයේ වැඩ කරන හැටි ඒක ව්‍යාප්ත වෙන හැටි ඒකේ ප්‍රවණතා මත වෙන හැටි අධ්‍යයනය කරන විද්වත් කණ්ඩායම් ඉන්න අලුත් මිනිස්සු జాතියක් ඒ අර පරණ පරිශ්‍රණ නෙවෙයි මේ විඥාන ධාරාවන්ගේ දේවල් අධ්‍යයනය කරන. ඒ වගේ අලුත් දේවල් තියෙනවා ටිකක් මේ ඔක්කොම කලුව මැද්දේ එළියක් විහිදෙන තැන් තියෙනවා. අපි ඒවත් සමහරට ඉඩක් ලැබුණොත් අපි තව තව කතා කරමු. එහෙම කියලා මම නැවතත් අපේ සිතජ සහෘද ජනතාවට කියනවා ඔබට ස්තුතියි අපි සමග හිටියට ක්‍රිෂ්ණත් මාත් එක්ක මේ කතා බහට සමන් දෙමින් ඔබ අපේ නිෂ්පාදක රාජසානායකට අපි කලිනුත් කිව්වා ලිපි ලේඛන ඔබේ අදහස් එවන්නට පුළුවන්. ඒ වගේ සංවේදනයට අපි කැමතියි. අද අපිට තාක්ෂණයෙන් උදව් කළා මේ වැඩසටහන කරගන්නට දමයන්ති කොළොන්දගේ ඇයටත් ස්තුතියි. Stitcher. චින්තනයේ සහ හදවතේ එම් ගල් ගලවන සන්තාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක